ධර්ම දේශනා වාරයයි. ඉතින් මේ දේශනා අදට පවත්වන හතරවෙනි දේශනාව වෙනකොට අපි ඒක ගොනු කරගත්තේ කීකරු කරගත්තේ දේශනා මාලාවක් වශයෙන් පවත්වන්න. ඉතින් මේ දේශනා මාලාවටම මුල තියාගත්තේ නැත්නම් ඉදිරිපත් කරගත්තේ අනුගහිත සූත්‍රය ඒක ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකාය පංචක නිපාතේ සඳහන් වෙනවා මේ අනුගහිත සූත්‍රය. මේ අනුගහිත සූත්‍රයේදී සර්වචන් වහන්සේ අපි මේක පිළිබඳව කෙටි මතක් කිරීමක් කරන්න ගත්තොත් ඒකෙදි මතක් කරන්නේ නැත්තම් සර්වචන් වහන්සේ මේ දෙන උපදේශ පන්තියේ සම්බන්ධ වෙන්නේ සම්මා දිට්ඨියක් ඇති කරගත්ත කෙනෙකුට ඒ සම්මා දිට්ඨිය මාර්ගයෙන් බලාපොරොත්තු වෙනා වූ චේතෝඵල පඤ්ඤාඵල නැත්නම් චේතෝඵල විමුක්ති පඤ්ඤාඵල විමුක්ති නැත්නම් ඒ චේතෝඵල විමුක්ති ආනිසංස පඤ්ඤාඵල විමුක්ති ආනිසංස කියන එක ලබා ගැනීම. ඉතින් මේ තාකල් මේ චේතෝඵල විමුක්ති පඤ්ඤාඵල විමුක්ති කියන වචන පාවිච්චි කරා ඒක පිළිබඳව පොඩි මතක් කිරීමක් කරනවා නම් මේ දෙකම සඳහන් කරන්නේ විමුක්තිය තමයි අපේ සාමාන්‍ය විවහාර වචනේ කියන නිවන තමයි නමුත් ඒ සඳහා ගමන් කළ හැකි මාර්ග දෙකකින් දෙකක් ඇති නිසා ඒ ලාභන ක්‍රමය හැටියට ඒ විමුක්ති නම් දෙකට සඳහන් කරනවා. සමත පූර්වාංගම විපස්සනා ක්‍රමයකට යන කෙනාට ඒක චේතෝඵල විමුක්තිය වශයෙන් උත් විපස්සනා පූර්වාංගම යන කෙනාට පඤ්ඤාඵල විමුක්තිය වශයෙන් සඳහන් කරනවා. ඒ විමුක්තිය මාර්ග ඥානය නම් මේ මාර්ගයත් අනතුරුව පහළ වෙන ඵල ඥානෙට පඤ්ඤා චේතෝඵල විමුක්ති ආනිසංස වශයෙන් උත් පඤ්ඤාඵල විමුක්ති ආනිසංස වශයෙන් උත් මේ සූත්‍රය සඳහන් කරනවා. ඒක නිසා අපිට පොදුවේ ගන්න තියෙනවා නම් කියන්න තියෙන්නේ මේ සම්මාදිට්ඨිය නිවරට යොමු වීම සඳහා සර්වඥන් වහන්සේගේ සියල්ල දක්නා සියල්ල දන්නා නුවණට වැටෙනවා යෝගාවචරය විසින් දැක්විතු අනුග්‍රහ පහක් එහෙම නැත්නම් ඒකට කළ යුතු සත්කාර පහක් සඳහන් ඒ සත්කාර පහ මේ සූත්‍රයේ සාමාන්‍ය අනිකුත් සූත්‍රات එක්ක ගලපලා බලනකොට පේන්නේ ප්‍රධාන වශයෙන්ම සම්මාදිට්ඨිය වලින් අවසානයට ගැන විපස්සනා සම්මාදිට්ඨිය දැක්විච්ච අනුග්‍රහ තමයි. නමුත් අපි පසුගිය දවස් කීපෙම උත්සාහ ගත්තේ මේ සම්මාදිට්ඨිය විපස්සනා සම්මාදිට්ඨියක්තා කතකටෙක් විපස්සනා සම්මාදිට්ඨිය තරමට වැඩෙනකොට පහු කරගෙන යන අනිකුත් සම්මාදිට්ඨි අවබෝධ කරගන්නයි. ඒක මේ සම්මාදිට්ඨි කියන මාතෘකාව බලපුවාම ඒක පෙළගස්සලා තියෙන්නේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය, සමත සම්මාදිට්ඨිය, විපස්සනා සම්මාදිට්ඨිය, මාර්ග සම්මාදිට්ඨිය සහ ඵල සම්මාදිට්ඨිය වශයෙන්. එතකොට මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ මේකේ මැදට යෙදিলা තියෙන මේ විපස්සනා සම්මා දිට්ඨිය. ඒ මොකද ඒකට විශේෂ හේතුවක් වශයෙන් කියන්න තියෙන්නේ ඒ සීලය හා සම්බන්ධ කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය සර්වචන් වහන්සේ පහළ වෙන්නත් ඉස්සරලා ඒ තරමටම පිරිසුදු යාතිබු නැති වුණාට මේ අදහස් තිබිලා තියෙනවා. කර්මය සහ කර්මඵලය පිළිගැනීමත් මේ ආධ්‍යාත්මික ජීවිතය පටන් ගන්නකොට හික්මීමක් ඕන බවත් ඒක තිබෙනවා කියනවා. හැබැයි ඒක අර සම්මා කියන වචනේ ගැලපෙන තරම් සුද්ධ වෙලා තිබිලා නැහැ. ඒ වගේම සමතයක් චිත්ත සමතයක් අවශ්‍ය බව පිළිගැනීම තිබිලා තියෙනවා. ඒ සම්මතය සඳහා අබිනිෂ්ක්‍මණය අවශ්‍ය බවත් වෙන විදිහට කියනවා නම් මේ කාම ලෝකයේ ගත කරනකොට හම්බෙන ආමිෂ සුඛය යම් ප්‍රමාණයකට කැපකිරීමකින් මිස නිර්ආමිෂ සුඛයක් ලබන්න බැරි බව ඒ නිර්ආමිෂ සුඛය කියලා මෙතන සඳහන් කරන්නේ සමතේ බවත් කල්ලාතු කිවිලා තියෙනවා ඒක උදාහරණයක් වශයෙන් කියනවා නම් ඒ ගෞතම සරුවචන් වහන්සේ ගිහි කාලේ සිද්ධාර්ථ තාපසව සිද්ධාර්ථ තාපස වෙන්නත් ඉස්සෙල්ලා සිද්ධාර්ථ යුවරජව සතර පෙර නිමිති දකින අවස්ථාවේ අවසානයේ දැකලා තියෙන පැවිද්දෙක්. ඒ දකින්නකොටම උන්වහන්සේගේ සංඥාවක් ඇවිල්ලා කියනවා මේ ගිහිගේ සැප හොයන ගේසිත සැප හොයන අතරමැද ලෝකයේ වෙනම ක්‍රමයකට සැප හොයන ප්‍රවෘත්තියක් පැවිතක් අභිනිෂ්ක්‍මණයක් තිබිලා තියෙනවා. ඒ නිසා ඊට කලින් දකපු ලෙඩෙක් පහළෙක් මලකඳක් කියන හිත වික්ෂිප්ත කරන නැත්නම් හිත නැස්චාර්තයට දුවන අරමුණක ගත කරන මේ හිත අවසානයේ අර ඇවිත් දකින්නකොටම දැනගත්තා මේකට ලෝකයා තුලත් උත්තරයක් තියෙනවා නමුත් අපි දන්නවා ඒ කියන්නේ මේ සම්මා සමාධිය නෙවෙයි නමුත් සමාධිය ගැන කතා වෙලා තියෙනවා. නමුත් සර්වජන් වහන්සේ දැන් මේ හිතාත යොරයතුමා සාසනය මේ සිතාත තාපසව ගත කරලා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා අවසානයේ සර්වඥතා ඥාන ඥානේ සාක්ෂාත් කරයි කියලා කියන්නේ නැත්තම් බුද්ධත්වයේ සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරයි කියලා කියන්නේ අර සීලයත් අර සමාධියත් හරි ලස්සනට ඒක එකසස් කරලා ගොනු කරලා ඊගාවට එතෙක් නොතිබිච්ච මෙන්න මේ කියන විපස්සනා සම්මාදිට්ඨියත් ඒ සඳහා දැක්විච්ච විපස්සනා අනුගහිතයත් ස්වයංභෝ ඥාණය පාල කරගන්න වෙන කෙනෙකුගේ පරෝපදේශ රහිතව ගුරු උපදේශ රහිතව තමා විසින්ම මේ ලෝකයේ මිනිස්යාගේ පරිණාමී ඇති වෙලා තිබුණේ ඉහළම කෙලවරට තමන් ගොහිලා ඊ ගාවට ලබාගත යුතු පරිණාමය ඒකේ පිරිසිදු බව ඇති කරා ඒ නිසා බෞද්ධයෙකුගේ අනන්‍යතාවය කියන්නේ බුද්ධ ආගම අනිකුත් ආගම අතර ආගම අතර ආගම් අතර දර්ශන අතර සමය අතර අතර අනන්‍යතාවය කියන්නේ මේ විපස්සනාව තමයි. ඒ වගේම මේ විපස්සනාව කියලා ඒ යෝගාවචරය විසින් කළ යුතු සත්කාර මොනවද අනුග්‍රහ මොනවද කියන එක තමයි ඒක සඳහා එළඹිච්ච පෙළඹිච්ච අපි අනිවාර්යයෙන්ම දැනගත යුතුයි. නමුත් ඒක එකවරම අහට ගන්න ඵලයක් නෙවෙයි. ඒ ගහක් තියෙන්න ඕනේ, ගහට මුලක් තියෙන්න ඕනේ වගේ කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය, සමත සම්මාදිට්ඨිය ගහ මුලක් ගහත් වාගේ. ඊට පස්සේ ඒක හට ගන්න ඵලය ඵලයක් තමයි ඒ මේ මලක් තමයි මේ විපස්සනා කියන්නේ. ඉතින් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ විපස්සනා සම්මා දිට්ඨියයි. ඒ සඳහා දැක්විච්ච විපස්සනා අනුගහිතයයි. ඉතින් මේක මේ වෙන ධර්මයක වෙන සමයක වෙන ආගමක බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් මේ සමහර විටක අද ලෝකයේ පවතින ඒ sannivedana කරන නිසා අනිකුත් ආගම් වලත් මේක මේක ගාව ගන්න ඒ කිට්ටු කර ගන්න උත්සාහ කරන බවක් පේන්න තියෙනවා. මට මතකයි මම ඇවිත් ඉස්සර වෙලා 1988 විතර ගියා අපච්චිවදාලේ පළඟොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ පැහැදිලිද දැකලා අපි පැය දෙක තුනක් විතර සාකච්ඡා කරා ගියා වශයෙන් සාකච්ඡා කරනකොට සමහර මේ විපස්සනාවට සම්බන්ධ හොඳ කියමන් එහෙම හොඳ උපක්‍රම හොඳ අනුග්‍රහ හින්දු ආගමේ ආචාර්යවරු කතා කරලා තිබුණ දේවල් මගේ සිත් අරගෙන අපි දන්න සම්ප්‍රදාන කෝල බුද්ධහකම් පොත්වලට වගේම හෝ සමහර ඉතදී සිත් ගන්න ආකාරයක ඒ ධර්ම ඒගොල්ලෝ සාකච්ඡා කරනකොට හරියට කැපිපේනවා. ඉතින් මම ඒ ස්වාමීන් වහන්සේගෙන් අහුවා ස්වාමීන් වහන්සේ මේ කියන මේ අත්‍යන්ත වූ බෞද්ධ වූ සර්වඥාන්සේගේ ලෝකයට ප්‍රදානය කළා වූ මේ විපස්සනා වෙකොටස් එයත් කොහොමද මේ සාකච්ඡා කරන්නේ? යත්තන්ගේ ආගමට එහෙම අදාළ නැහැ කියලා. ඊටසේ ස්වාමීන් වහන්සේ පිළියර ගත්තා. එහෙම වෙන්න පුළුවන්. මොකද හේතුව එයත්තන්ගේ ආගම උනත් දවසින් දවස දවසින් දවස මේ මානවයාගේ ජන ජන විඥානයේ දියුණුවත් එක්ක එයත්ෝ තම තමන්ගේ චින්තන වෙනස් කර ගන්නවා කියන. ඒ චින්තන වෙනස් කරන නිසා තම තමන්ගේ ආගම් වල ඒ විපස්සනා කොටස් තියෙනවා. තියෙන ඉඩ තියෙනවා. හැබැයි ඒක ඒවා පුරුද්දගත් දේවල්. බෞද්ධයාට නම් එහෙම එකක් නෑ. ඒක බෞද්ධයාගේ ඇත්තම අනන්‍යතාවය. බෞද්ධ අනිකොත් ආගම් වලින් කැපී පෙනෙන එකම තැන ඒකයි. ඉතින් මේ මෑතකදී මට මම කියනකොට ඒ මාතේ විශේෂයෙන්ම මම මතක් කරලා දුන්නා ස්වාමීන් වහන්සේ දැනගෙන තියෙන්න ඕනයි කියලා ඒ විදර්ශනා වාගේ දේවල් ඒ අනිකුත් ආගම් වලට යෑම එහෙම නැත්නම් අපිව පිළිගන්න සර්වචනයේ පහළ වෙන්නේ ඉස්සෙල්ලත් සමත සමාධියක් කියන එකක් තිබුණා කර්මස්කතා ඥාන සමාධියක් තිබුණා කියන කතාවල් ලේඛන කලාවේ ඉතිහාසයත් එක්ක බලනකොට ඒ ඒ දෙකටම අයිතිවාසිකම් කියන මේ Hindu ආගම නැත්නම් බ්‍රාහ්මණ ආගම ගත්තහම ඒකේ පොත් සේරම ලියවිලා තියෙන සරුවචනසේ පහළ වෙන යුගේමයි නැත්නම් ඊට පස්සේ කියලා. ඒ ජනශ්‍රුතිය කටකතා එහෙම නැත්නම් මේ ගුරුවරගෙන් ගුරුවරට ගිය ධර්මතාවවිලා තියෙනවා. නමුත් ලේඛනගත වෙලා නැහැ. සා ලේඛනගත වෙනකොට සරුවචනසිකේ ආගම නැත්නම් සරුවචනසිකේ උගන්වීම විපස්සනාව ඒක පොදු මානව අයිතිවාසිකමකටපත් වෙච්ච නිසා එයත්න්ට ලියන පොත්වලට මේක ඇතුල් කරගන්න ඕන තරම් අවස්ථා තිබුණා. ඒක කාගවත් දෝෂයක් නෙවෙයි. ඒක හොඳයි. හොඳ දෙයක් කවුරුහරි අරගන්නේ කොහොඳයි. නමුත් බලන්න ගියාම පේන්න දෙන්නේ මේ පොත්වල තියෙන කතාවල් අවුරුදු 6000ක් විතර පැරණි දේවල් කියලා කියනවා. එහෙනම් අවුරුදු 6000කට ඉස්සෙල්ලා මේ විපස්සනා තිබුණාද ඕ කියලා දැන් කියවන කෙනෙකුට සැකයක් පහළ වෙනවා. මොකද අපිට හැඟීමක් තියෙනවා මේ ධර්ම සර්වඥාන්සේ පහළ වෙන්නේ ඉස්සර තිබුණ දේවල් කියලා. නමුත් මෙතන ඒ මහත්යමක් පෙන්වන්න හදු බෞද්ධෙක් පෙන්වන්න හදු කාරණා තමයි කියුවා එහෙම වුණාට මේ කට කතාවේ කොච්චර පැමිණුණත් ග්‍රන්ථාරූඪ උනේ හයවෙනි සීවාතේ වගේ. ඒක නිසා ඒ ග්‍රන්ථාරූඪ කරනකොට තිබුණු දේවල් ඒගොල්ලෝ අතුල් කරගෙන තියෙනවා. නමුත් ඒක ඒගොල්ලන්ගේ අනන්‍යතාවය නෙවෙයි කියලා. ඒකට ඒගොල්ලන්ගේ මූලික ඉගැන්වීම නෙවෙයි කියලා. ඒක හොඳට විග්‍රහ වෙනවා මේ කම් මේ විපස්සනා සම්මාදිට්ඨිය නැත්නම් විපස්සනා අනුග්‍රහිතය දිහා බලනකොට ඒගොල්ලන්ගේ මූලික ඉගැන්වීමට විපස්සනාව පුරුද්දන්න අමාරු බව. ඒක කොච්චර දෙයක් වඩපත් වෙනවා. කෙසේ නමුත් අපි යනවා අපේ වැඩේට. මොකද්ද මේ විපස්සනා සම්මාදිට්ඨිය කියලා කියන්නේ? අපේ සර්වඥාන්සේගේ ඉගැන්වීම මේ අහවල් දෙයද කියලා එක දෙයකට පිටු කරන්න බොහොම අමාරුයි. සමහරු ඒක චතුරාර්ය සත්‍ය කියලා කියනවා. තව සමහරෙක් මේක පටිච්ච සමුප්පාදය කියලා කියනවා. තව සමහරෙක් මේ විපස්සනාමයි කියලා කියනවා. ඒ නිසා මුළු ත්‍රිපිටකයේ කියවලා කවදාක පෙරලා ගුලි කරලා පිටු කරලා මෙන්න මේකයි ਸਰවචනන්සි කිව්වේ කියලා පිටු කරන්න හැදුවොත් ධර්ම විකෘති වෙනවා. ඔකෝ චීන තාලම චීන එකයි කරන්නේ. ඕන පැත්තකින් බලලා ඕන දෙයක් ගන්න පුළුවන්. ඒ අනුව බලනකොට සර්වඥාන්සේගේ ඉගැන්වීම නැත්නම් මේ චතුරාර්ය සත්‍යය අවබෝධ වෙන, පටිච්චසමුප්පාදය අවබෝධ වෙන, විපස්සනාවට පාර කපන විවිධ ක්‍රම තියෙනවා මේකේ. ප්‍රතිපදා කියලා ඒවට සඳහන් කරනවා. නාලක ප්‍රතිපදාව, තුවටක ප්‍රතිපදාව, හත විනීත ප්‍රතිපදාව ආදී වශයෙන් ප්‍රතිපදා රාශියක් තියෙනවා. ඒකෙන් ඔය විසුද්ධි මාර්ගයේ වගේ පසු කාලයේ ලංකාවේ අටකතා යුගයට එනකොට මුගක් ජනප්‍රිය වෙලා තියෙන්නේ ඔය රතවිනීත ප්‍රතිපදාව එනතම මේ සත්‍ය විසුද්ධි ක්‍රමය ඒක නිසා ඒ පොතට දීලා තියෙන නම විසුද්ධි මාර්ගය කියලා. ඒක තියෙන්නේ මුළු ප්‍රතිපදාවම ඒ කියන්නේ ශ්‍රුතමේ වශයෙන්වත් බුද්ධ ආගම දන්නේ කෙනෙක් ඒ ශ්‍රුතමේ ඥානයේ චින්තාමේ ඥානය වලවත් කරලා විපස් ධර්ම භාවනා ඥානයක් වඩපත් කළ භාවනා වර්ධනය වීමෙන් කොහොමද අවසාන නිෂ්ඨාවට යන්නේ කියන එක හතකින් පියවර හතකින් පෙන්නනවා. ඒක රතවිනිත සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා මධ්‍යම නිකායේ ඒකේ සඳහන් වෙනවා. ඒකේ තියෙන ඉස්සල්ලාම සීල විසුද්ධිය. ඒක තමයි අපි මේ කියන කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය පදනා කරගත්ත සීල සීල ශික්ෂාව. ඊගාට චිත්ත විසුද්ධිය ඒක තමයි අපි මේ සමතය වශයෙන් නැත්තම් චිත්ත භාවනා වශයෙන් කරන දේ. එන්න මේ සීල විසුද්ධි චිත්ත විසුද්ධියට පස්සේ මේ ඒ අතවිනිත ප්‍රතිපදාවේ සත්‍ය විසුද්ධි ක්‍රමෙට පෙන්වන්නේ ditthi විසුද්ධිය. මේ කියන ditthi විසුද්ධිය සම්පාද වෙන්නේ සමානාන්තර සමාන්තර වෙන්නේ විපස්සනා සම්මා දිට්ඨියට. ඒ විපස්සනා සමාධියට එනකොට නැත්නම් විපස්සනා සමාධියට ගොඩ වෙන්න ඊට කලින් සීලේක විසුද්ධියක් හා ඉකේ විසුද්ධියක් තිබිය යුතුයි කියන එක ඒ කතාවට අහුම්කම් දෙනකොට තේරෙනවා. ඒක නිසයි අපි මේ අනුගයිත සූත්‍රයේ සඳහන් වෙන විපස්සනා සම්මාදිට්ඨිය ගම්ම්‍ය වෙන එක අර්ථ වුණාට ඊට කලින් අපි පෞද්ගලික දවස් දෙක තුනක් ගත්තේ මොකක්ද මේ කම්මසගතා ඥාන සම්මාදිට්ඨියෙන් ඇති කළ දෙන සීලය කියන්නේ මොකද්ද? ඊගාවට සමත භාවනාවකින් ඇති කළ දෙන චිත්ත ඒකාග්‍රතාවය කියන්නේ මොකද්ද කියනවා අපි සෑහෙන වෙලා ගත්තා. ඒක 100%ක්ම පැහැදිලි කරලා කියන්න අමාරුයි. නමුත් ඒ දේ නැතුව මේ විපස්සනාට එන්න අමාරුයි. දැන් අපි කෙසේ නමුත් ඒක දවස් තුන හතරක් ගත කරලා දැන් අපි අවිල්ලා ඉන්නවා මේකේ න දිට්ඨි විසුද්ධියට විපස්සනා සම්මාදිට්ඨියට ඒ සඳහා යෝගාවචරය විසින් දත යුතු කළ යුතු උපස්ථාන කළ යුතු විපස්සනා අනුගායිතේ මේකට එනකොට අර කියන ditthi visuddhiය නැත්නම් සර්වඥ දේශනාවේ සඳහන් වෙන ditthi visuddhiය පසු කාලීන ආචාර්යවරු විවිධ විපස්සනා ඥාන බවට අර ditthi visuddhi කියන ගැටේ ලිහලා විසිතුරු කරලා පෙන්වන්න උත්සාහ කරලා තියෙනවා. ඒ නිසා මේ සත්‍ය විසුද්ධියේ දක්වන ඒ විසුද්ධි ඥාන පසුකාලීන යෝගයේ සෝලසාකාර විපස්සනා ඥාන වශයෙන් අරක තව කඩලා කඩලා වෙන් කළා තියෙනවා. දැන් අද කාලේ වෙනකොට මේ සෝලසාකාර විපස්සනා ඥාන බොහෝ ප්‍රසිද්ධයි. විශේෂයෙන්ම විපස්සනා භාවනා කරනත් ප්‍රසිද්ධයි. එයිනොත් නව මහා විපස්සනා තමයි සුද්ධ වශයෙන්ම ඇත්තටම මේකේ මදේ වශයෙන් ගොබේ වශයෙන් ගන්න තියෙනවා. නමුත් ඒකේ දෙපැත්ත කැලිත් අයින් එකතු කරලා ගත්තාම ඔක්කොම සෝලසාකාර වෙනවා. අන්නේ සෝලසාකාර ඥාන ගැන කතා කරනකොට විශේෂයෙන්ම මේ විවසන සම්මාදිච්චය කියන එක මාතෘකාව යටතේ ද විපස්සනා අනුග්‍රහිත යටතේ අටුවා කතාවේ එහෙම නැත්නම් සංග්‍රහ ග්‍රන්ථවල සඳහන් කරන ඉස්ලාම ඒ විපස්සනා සම්මාදිට්ඨිය විස්තර කිරීමට මේ පළවෙනිම විපස්සනා ඥානය වෙන නාම රූප පරිච්ඡේද ඥානය කියලා යොව සඳහන් කරලා තියෙනවා. පොත්පත් කියන ඇත්තෝ මේ වරපරණව අහලා තියෙනවා. නමුත් ඒ පිළිබඳව ප්‍රායෝගික පැත්ත ටිකක් මතු කරන්නයි මම අද මේ වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ නාම රූප පරිච්ඡේද ඥානය මගින් කොහොමද සම්මාදිට්ඨිය රැටෙන්නේ ඒ ඥානීය කරන අවස්ථාවේ යෝගාවචරය අවශ්‍යින් කළ යුතු අනුග්‍රහ මොනවාද? උපස්ථාන මොනවාද? ඉන්නේ එක දැනගත්තට පස්සේ ඒක මේ භාවනා ජීවිතේ සම්දිස්ථානයක් කරගන්න පුළුවන්. මේ නාම රූප පරිච්ඡේද ඥානය කියන එකේ අර්ථය ගත්තහම නාම කොටස සහ රූප කොටස වේකොට දැනගැනීමේ ඥානය. අපි මේ තාක්කල් ඉදිරිපත් කරගත්ත ධර්මපරියාය ක්‍රමයට විවරණ ක්‍රමයට ඇහි කනේ නාසයේ දිවේ කයේ මනසේ කියන මේ ඒ ඒ ద్వාරයන්ගේ අත්දැකීමක් වෙන්න අත්විඳීමක් වෙන්න සිද්ධියක් වෙන්න නම් දෙකක ගැටුමක් වෙන්න වෙනවා ඇහත් රූපයත් ගැටෙන්න ඕනේ. සමිජිර කියනවනම් ඇහ කුයි සද්දකේ ගැටුණට අත්දැකීමක් වෙන්නේ නැහැ. ඇහැ કોઈ ගඳක වැටුණාට හැපුණාට අත්දැකීමක් වෙන්නේ නැහැ. ඇහැයි රසයි දැනුණාට අත්දැකීමක් ගන්න බෑ. ඇහැයි පහසයි බෑ. ඇහැයි ධර්මතාවයි බෑ. ඇහැට වදින්න ඕනේ ඒකටම ආවේනික වූ වර්ණ රූපයක්. ඒකෙම කනට සද්දයක්මයි ඒට රූප වැටුණාට ගඳක් වදුණාට කනේ එහෙම සංවේදීකමක් නැහැ. නාසයට දිවට කයට මනසට ඒ ඒ දේට අදාළ බාහිර ආරම්මණයක් තියෙනවා. එතකොට මේ ద్వාරේ සහ බාහිර ආරම්මණය එකතු වීම බණ පොතේ උගන්වන්නේ ආපාදගත වෙනවා කියන්නේ. එකිනෙකට මුලිච්ච වෙනවා කියලා කියන්නේ. එකිනෙක හම්බ වෙනවා කියලා කියන්නේ. ඇහැට රූපයක් වදිනවා. කනට නාසය කනට ශබ්දයක් වදිනවා. ශබ්ද තරංගයක් ඇහිලා වදිනවා කම්බේ. නාසයට ගඳ සුවඳක් වදිනවා. දිවේ රසනහර වලට ඔය හය ආකාර රස වලින් එකක් වදිනවා. කයර මොනවා හරි උණුසුමක් සිස්සක් කම්පනයක් චංචලයක් පරගතියක් යාලු ගතියක් දැනෙනවා. සිතට ධර්මතාවයක් වැටෙනවා. මෙන්න මේ හය අවතියෙන් ඉන්නකොට කොයි එක කොතන වෙනවද කියලා ඒ පුද්ගලයාට කිසිම පාලනයක් කීකරුකමක් නැහැ. මේ හයම සිද්ධ වෙද්දී මේ හයම බලන්න එක හිතයි තියෙන විඥානයක්. ඒ විඥාණය මේ හයෙන් වඩාම සිත් ගන්නා දේ ප්‍රකට දේ හිතට ගත්ත දෙයට Tamange ඡන්ද දෙනවා. ඡන්දේ දුන්නාට පස්සේ ඇහැට රූපයක් හමු වීමේ පවතිනවා, කනට සද්දයමේ පවතිනවා, නාසයට දිව රස දැනීමේ පවතිනවා, දිවට යම් රසයක්, නාසයට ගඳ දැනීමේ පවතිනවා, දිවට රසයක් පවතිනවා. කයර පහස දැනීමේ පවතිනවා හිතට හිතිලීමේ පවතිනවා නමුත් ඒකේ කොයි එකද විඳින්නේ කියන එක තීන්දුව කරන්නේ හිත තමයි. හිත ඇහැට ගියොත් අපි ඒකට දකින්නෙක් බවටපත් වෙනවා. එතකොට අපිට අහන්න බෑ, ගඳ බලන්න බෑ, රස බලන්න බෑ. ඒවා නිකන් වඳ වෙලා යනවා, බොල් වෙලා යනවා. ඇහි දැකීම තමයි අත් දැකීම අත්දැකීමක් වඩපත් වෙනවා. අනිත් ඒවා වලට අපි අත්දැකීම් කියන්නේ. මෙන්න මේ සංසිද්ධිය විස්තර කරන්න ওই භාවනා අපි මේ ඊයේ ඉන කාලේ අපි ඒ දවස්වල රැස් වෙනවා ධර්ම සාකච්ඡාවට අනේ රාකච්ඡාවකදී ඒක නෝන මහත්තයෙක් මෙන්න මෙහෙම නිදර්ශනයක් ගෙනලා දුන්නා මේ එකම විඥානයයි කියන්නේ ආයතන හයක් ඉන්නවා ඒ ආයතන හයම හැම වෙලාවෙදිම විඥානයේ අවධානය ලං කරගන්න බලනවා නමුත් විඥානයේ විනිශ්චය කරනවා කොයි එකද ගන්න කියලා. ඒ අනුව තමයි අපි දකින්නේද, අහන්නේද, ගඳ බලන්නේද, රස බලන්නේද, පහත ලබන්නේද, හිතන්නේද කියලා චිත්තක්ෂණේ චිත්තක්ෂණයට අපි මාරු වෙනවා. මේ මාරුව පිළිබඳව අපිට කිසිම න්‍යායපත්‍යක් නැහැ. ඒක දැන ගැනීමත් ටිකක් ඒක දැනගන්නත් හැයෙන ලකෝ පෞෂත්වයක් ඕන. අපි හිතන්නේ එක මොහොතක හයම සිදු වෙනවා කියලා. හයම සිදු වෙනවා කියලා හිතුවේ නැත්නම් කවදාකවත් ආත්ම සංඥාව එන්නේ නැහැ. හයම එකවර සිදු වෙනවා කියලා හිතුවේ නැත්නම් කවදාකවත් සක්කාය දිට්ඨියක් මතුවෙන්නේ නැහැ. ඒ නිසා අපි නිතරම අයිතිවාසිකම් කියනවා මේ හයම හැම වෙලාවෙම සිදු වෙනවා කියලා. නමුත් චිත්ත ප්‍රවෘත්ති අනුව බලනකොට හිතට පුළුවන් එක වෙලාවට එකයි ගන්න. උදාහරණයක් වශයෙන් කියනවා නම් එක ඇමතිවරයෙක් යටතේ දෙපාර්තමේන්තු හයක් තියෙනවා කියලා හිතුවොත් ඒ අමතිවරයාට ඒ දෙපාර්තමේන්තු තේරම වග වෙන්න ඕනේ. ඒ හැම දෙපාර්තමේන්තුවකම ස්ථිර ලේකම් කෙනෙක් හොඳ කඩවසම් ඉලන්දාරි 6 දෙනෙක් ඉන්නවයි කියලා හිතන්න ඒ ඇමතිට නිතරම සම්බන්ධ වෙන්න බැරි නිසා ඇමති නිතරම තමන්ගේ ප්‍රයිවට් සෙක්‍රටරි තමයි මේ 6 දෙනා සම්පාදිකරණයට දාලා තින්නේ. එයා බොහොම ලස්සන ටයිපිස් කෙනෙක් සුකුමාර තරුණියක්. මේ තරුණිය අර 6 දෙනාගෙම ෆයිල්ස් ඔක්කොම එයාගේ නැත්නම් දැන් කාලේ කියනවා එයාගේ කම්පියුටරේට දාලා තියෙනවා. ඒ කම්පියුටර් ඇතුලේ අර සෙක්‍රටරිස්ලාගේ 6 දෙනාගේ ෆයිල්ස් 6ක් තියෙනවා. ඒ ඇමතිගේ ප්‍රයිවට් සෙක්‍රටරි ඔක්කොම ලියාගන්නේ ෂෝට් හෑන්ඩ් වලින්. ඩිකෝඩ් කරලා තියාගන්න. ඒ නිසා මේ ඒක කම්පියුටර් ඕපන් කරත් ඒ ප්‍රයිවට් සෙක්‍රටරිස්ලාට කියවන්න බෑ. ඒ නිසා යම් ෆයිල් එකක් ගන්න ඕන වුණොත් ඒ හැම ප්‍රයිවට් සෙක්‍රටරි කෙනෙක්ම ඇවිල්ලා අර සෙක්‍රටරිට එමෙස්කේ සෙක්‍රටරිට කතා කරන්න වෙනවා, තරුණ ළමිෂ්ට කතා කරන්න වෙනවා. මගේ ෆයිල් එක අරන් දෙන්න කියලා. ඉතින් මේ මිනිස්සයා අර 6 දෙනාට වැඩ කරන්න ඕන නිසා අවසානයේ එයා හිතේ තමයි මේ 6 දෙනාගේම දක්ෂකම හිටියේ. හැම කෙනාම කවුන්ටර් එක බලන ඉන්නවා මගේ ෆයිල් එක අරන් දෙන්නකම්. ඉතින් අර අරන් දෙන ෆයිල් එක හැටියට තමයි මේගොල්ලන්ගේ තීන්දුව තියෙන්නේ. අනිත් වගේ අපි කොච්චර රූප උපේලා තිබුණත් ඇහි කොච්චර සංවේදීකම තිබුණත් විඥානය ඒ වෙලාවේදී ඒකට අනුග්‍රහණ කළොත් අපේ අන්දයි. අපේ කනට ලස්සන මිහිරි ශබ්ද ඇහුණට අපි ගලාණයෙන් සකස් කළ තිබුණත් කණි හොඳ අහුම්කන් දෙන ශක්තියක් තිබුණත් ඒ වෙලාවට විඥානයේ අවධානය අපි ඒකට කියන්නේ මානසිකාරය කියලා. අවධානයට නැත්නම් අපි බීදී ඒ වගේම අපි ද රසම සුවඳ දේවල් කාශ්මීරෙන් ගෙන්නලා ආරෙන් ගෙන්නලා මෙහෙන් ගෙන්නලා ඒව මුළු ගේ පුරා හෝ වාහනේ පුරා හෝ ඇඟ පුරාම තරවාගෙන හිටියට විඥානයේ ඒක වෙලේ අවධානය යොමු කෙරුවේ නැත්නම් ඒව නිකම්ම නිකන් හිස් දෙයක් වඩපත් වෙන එක අත්දැකීමක් වඩපත් වෙන්නේ ඒ රස පහස කොච්චර තිබුණ රස මසවුළු කොච්චර තිබුණත් අවධානය තියෙන්නේ ඇහෙනම් දිවේ මොනවද තිබ්බත් රස බලන්න බෑ එහෙම නැත්නම් කායට හොඳ යාන වාහන සුඛෝභෝගී කොට මෙත් ඇඳ ඇතිරිලි මොනවා තිබුණත් හිත තියෙන්නේ දකිමින් නම් පහසල බඩ බෑ. හිතට මොන විදියෙ සුඛෝ කැමැති කැමැති අදහස් ආවට ඒක එකකවත් අන්තර්ගතය දැනගන්න බෑ හිත තියෙන්නේ වෙන තැනකට. ඒක නිසා මේ මේ දෙකක ඇහත් රූපයත් හම්බ වෙන ඒ වෙලාවෙදීම හිත එතෙන්ට යන්නම ඕනේ දැකීමක් සිදු වෙනවා. කාණ්ඩ සද්දයක් ඇහෙන වෙලාවේදී ඒක අත්දැකීමක් වඩපත් වෙන්න සංසිද්ධියක් වඩපත් වෙන්න අපිට මේ සංසාරගත වෙන්න අනිවාර්යයෙන්ම විඥානය එතන ඉන්න ඕනේ ඒ නිසා මේ විඥානය කියන්නේ නාම ධර්මයක් ඇහත් රූපයක් කියන්නේ රූප ධර්මයක් එතකොට ඒ විඥාණයට අපි නමක් දානවා චක්කු විඥාණය කියලා ඒ වගේම කනක් සද්දයක් රූප ධර්මයේ කනක් සද්දයක් එක්කෙන වෙලාවෙදීම විඥානයේ එතෙන්න ගියා නම් ඒක මිනිහා තමයි වෙස්මාරු කරන්නේ. එයාට කියනවා සෝත විඥානය කියලා. නාසයට කියනනම් ගාහන විඥානය කියනවා. දිවට කියනනම් જીවහා විඥානය කියනවා. කායට කියනනම් කාය විඥානය කියනවා. මනසට කියනනම් මනෝ විඥානය. මේක විඥානේ මේ හය පොලේ කරකැවෙනවා. ඉතින් අපි දැන් මේවා වැඩ කරන යාන්ත්‍රණය බලන්න නෙවෙයිනම ජීවිතය ගත කරන්නේ අපිට ඕන වෙලා තියෙන රූපයක් ගන්නලාට රූපයේ රස බලන්නේද එහෙම නැත්නම් ඒකේ නීරසකම බලන්නේ. එතකොට ඒක දකින්න වෙලාවේ හිත එතනද තියෙන ඒ වෙලාවේ සද්ද ඇහෙන්නේ නැති බව ඇත්තදෝ නැත්තදෝ මේ වෙනකොට ඇහැ අවදියෙන් තියෙන්න ඕන අතරමැද හිස්තනක් තියෙන්න ඕනේ ආලෝකයේ තියෙන්න ඕනේ රූපය ඇවිල්ලාකට වදින්න ඕනේ කියන එක අපි යාන්ත්‍රණය බලන්න කවදාකවත් මේ අතරේ පාවිච්චි කරන්නේ අපි කරන්නේ කටත් අරගෙන රූපෙ දිහා බලන එක විතරයි සද්දයක් ආවොත් මේ සද්ද ඇහෙන වෙලාවේදී රූපෙන් ඇහැ කිචි කවන්න බෑ. කනට සද්ද විතරයි ගන්න පුළුවන් මේ වෙලාවේ හිත තියෙන්නේ මෙතනයි කියලා අපි කවදාවත් බලන්නේ. නාසයට ගඳක් එනකොට, දිවට රසක් එනකොට, කායට පහසක් එනකොට, හිතට හිතවිල්ලක් එනකොට මේවා එක එකක් වෙන්කොට දැනගත්තොත් ඒක විද්‍යානුකූලව ගවේෂණයක් වෙනවා. නමුත් අපි මේ ඔක්කොම අනාගත තියෙනවා. අපි මේ මැදවල හිතා ඉන්නවා ආයෙම එකවර සිද්ධ වෙනවා කියලා. එතකොට තමයි අපිට මමෙක් මමත් හරි මිනිහෙක් කියලා හිතේ. අරව අර වගේ පුරුද්ද පුරුත්ත හදන එකක් බව දැනගත්තොත් පේනවා මේක මොන තරම් ගැට ගැහිලාද මෙතන තියෙන්නේ කියලා. ඒ ඒ තරම් යොහුස්ලෝ සිදුවෙන නිසා අල්ලන්න අමාරුයි. විපස්සනා කරන්න අමාරුයි. භාවනා කරන්න අමාරුයි. මේවා ගැඹුරුයි. මා තේරුම් ගන්න අමාරුයි කියන එක බුදුහාමුදුරුවෝ පවා පිළිගන්නවා. ඒ කාදාක කාරකක් කියන්න බෑ. ඒ ලේසි කියනවා. නමුත් සරුවචන් වහන්සේට අවශ්‍යයි කොහොම හරි කටත් අරගෙන රූප බලනවා වෙනුවට රූපේ බලනකොට සිදුවෙන යාන්ත්‍රණය කොහොමද කියලා පොඩ්ඩක් මේ මනුස්සයාට පෙන්නලා දෙන්න. සද්දයක් අහනකොට ඇහිීමේ ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ කියලා පෙන්නලා දෙන්න. ගඳක් බලනකොට රසක් බලනකොට පාසක් ලබනකොට හිතවිල්ල කරනවා. මේවා සේරම ක්‍රියාත්මක කරන එකම සමීකරණයකට. නැත්නම් එකම ක්‍රමයකට. හැබැයි සර්වඥාන් වහන්සේගේ ගවේෂණයේ තියෙන තියුණුකම නිසා උන්වහන්සේ දැක්කා ඇහි රූප වෙන එක රූප බලනකොට දැනගන්න දැනගැනීම ඉතාමත් අමාරු බව. මොකද ඇහැ ඒ තරම්ම යොහුසුලයි. ඊට වැඩිය ටිකක් ලේසි බව පේනවා කන සද්දයක් ඇහෙන. නමුත් නුපුහුණු මනසට අමාරුයි. ඊටත් වැඩිය ටිකක් ලේසි බවක් පේනවා ගඳට නාසයට ගඳ සම්බන්ධයි. ඒත් අමාරුයි. ජීවිත රසත් තමයි උන්වහන්සේ අපට අනුකම්පාවෙන් මතක් කරනවා කයට දැකෙන පහස දැනෙන පහස තමයි ආධුනිකයත් ක්ලේශම තැන කියන්නේ. ඒක නිසා අපි කායානුපස්සනාව නැත්තම් රූප ධර්ම මුල් කරගෙන කරන භාවනාවේදී කය අරමුණු කරලා කරන භාවනාව සර්වඥාන්සේ ආධුනිකයන්ට මතක් කරලා දෙනවා. ඒ නිසා නාම රූප පරිච්ඡේද ඥානෙට යනකොට ඒ යෝගාවචරය අවධානය යොමු කරන්නේ විපස්සනා අනුගහිතේ දක්වන්නේ කයටයි. එහි රූප බාධා කරන නිසා ඒ තරම් හිත දියුණු නැති නිසා ඒකට අපි සූදානම් නැති නිසා වාඩි වෙලා ඇස් වහගන්න කියනවා. එවනස වෙන මේකේ කිසියම් গুপ্ত දෙයක් නැහැ. ඇස්වාගත්තයි කියලා වෙන මොනම ලාභයක්වත් නැහැ. ඒ ෆැකල්ටි එක ඒ ආයතනේ වසව්වේ නැත්තම් හිත අනිවාර්යයෙන්ම ඒ අර ලස්සන ළමිස්සිගේ අවධානය එකම ප්‍රයිවට් එකට කෙනෙක් තමයි නිතරම ගන්න. ඉතින් එයා ඉන්නකම් කවුන්ටර් එක ආව ආරාම්මණ්ඩි අර පැත්තටමයි හිත යොදා. අන්න ඒ වගේ ඒක හරි අමාරුයි අල්ලන්න. ඉතින් ඒ නිසා ඒ ඇහැ ඇහි ගන්තුන මත කරන්නේ. ඊගාවට තියෙන කන පොඩි අප්සෙට් එකකට අපිට වෙලා තියෙන කන වහන්න බෑ. පුළුවන් නම් මං කියන හැම කෙනාම පහයි කියන. මොකද ඒ තරම් නරක දේවල් අහන්න තියෙනවා. දැන් හැබැයි මේ රටවල දෙන කොරොප්ප ගැහිල්ල ක්‍රමයක් ඔය භාවනා කරනකොට කනේ මේ ඊය ප්ලග්ස් ගන්න. මම ගහලා පැදුවා ඒක අහපම කන ඇතුළේ රත් වෙනවා ඒ වගේම සෝ සද්දයක් ඇහෙන නිසා අමාරුයි ඒ නිසා අපිට එකයි කරන්න වෙන්නේ නිස්සබ්ද තැනකට යන්න වෙනවා ඒ ගන්න බැරි නිසා ඒ නිසා අපි භාවනා මධ්‍යස්ථාන විවේක සේනාසන නිස්සබ්ද තැන් හොයාගෙන තියෙනවා අරන්නගත රුක්ක මූලගත ශූන්‍යාකාරගත කියන ඒක හොඳටම තේරෙනවා මේ නගරේ කලබල මැද ජීවත් වෙන මිනිස්සයාට වැඩියෙන්ම පෙට්‍රල් පිච්චෙන්නේ දවසේ මේ කාංකිත කාංකාරචලේ. විවේකයට ගියාම පුදුමාකාර සාන්තියක් තියෙනවා. හැබැයි මේ කාංකාරචලේ ස්වභාවයෙන් අපි ගන්නේ මිනිස්යාම වදාගත් එකක්, මිනිස්යාම වවාගත් එකක්. කෙසේ නමුත් භාවනාවට කන වහන්න වෙනවා. ඊගාට ගඳ සුවඳ නැති සාමාන්‍ය වාතාශ්‍රයයක් නැති කියලා වාඩි වෙන්න කියනවා. ඊගාට දිවෙන් වැඩ නොගැනීම පිණිස මේ දිව කියන්නේ මහ පුදුම කාර්යයක්. බලන්න ඇස් දෙකක් තියෙනවා එක කෘත්‍යය කරන්නේ බැලිම පමණයි කන් දෙකක් තියෙනවා කරන්නේ එකම කෘත්‍යයයි අහිම පමණයි නාස්පුඩු දෙකක් තියෙනවා කරන්නේ ගඳ බැලීම විතරයි දිව එකක් තියෙනවා වැඩ දෙකක් කරනවා කතා කරනවා කන නිසා ජීව හරීම අමාරු කාර්යයක් ඇට නැති වුණාට ඒ කියන වැඩේ සරුවචන සඳහන් කර දෙන්නේ කෙටි පොරොවකට අත්පොරොවක් වගේ කෙටි දෙයක් වගේ කියලා කියනවා මේකෙන් අපි දවසකට රැස් කරගන්න අනවශ්‍ය කෙලස් කන්දරාව දියා ගන්න. ඒ නිසා දිවත් නිසත කරගන්න ඉන්නේ. එහෙම නැත්නම් රස බලන්නත් එපා කතා කරන්නත් එපා. දැන් වොන්න අපි කායට අවධානය යොමු කරන්නට ලෑස්ති. ඉතින් අපි මේ කායට අවධානය යොමු කරනකොට ඉස්සල්ලාම කයත් හතර ඉරියව්වක් තියෙනවා හිටගෙන ඉඳගෙන ඇවිදිමින් සහ නිදාගනිමින් කියලා මේකදී සර්වඥ සඳහන් කරන නිදාගන්න ඉරියව්ව ආධුනිකයට නිින්දට බර කරනවා. හිතගෙන ඉන්න ඉරියව්ව ආධුනිකයට මතක් කරන්නේ නැහැ. ඉතිරි දෙක ඉඳගෙන සහ ඇවිත්මින් කියන දෙක භාවනාවට සුදුසුයි. මේ නිසා අරඤ්‍යගතෝව, රුක්කමූලගතෝව, ශුඤ්ඤාගාරගතෝව නිසීදති පල්ලංකම් කියලා කියනවා පර්යංකේ හිඳ. මේ තමයි අපි මේ විපස්සනා වඩන්න දක්වන අනුග්‍රහය. ඉඳගත්තර පස්සේ ඒ ඉන්න ඉරියව්ව පුළුවන් තරම් පටලයක් කරගන්න. මොකද හේතුව එයාට යව නඩත්තු කරන්න පුළුවන් විදිහට කය තැම්පත් කරන්න. අපි කුරුඳුලේ දරුවක් හම්බ වෙච්ච අම්මා කෙනෙක්. ඒ දරුවා නාවලා පවලා තොටිල්ලේ තැම්පත් කරනකොට ඒ හොඳට තොටිල්ල අත ගාලා සමබර තියලා දරුවා තැම්පත් කරලා හොඳට සම්බර කරලා තමයි අම්මා පැත්තකට වෙන්නේ. මොකද දන්නවා ඇදට තිබ්බොත් දරුවාට හොඳට නිින්ද ගියාට වර්ධනයේට හොඳ නැහැ. ඒ නිසා තොටිල්ලේ අත ගාලා බබා තියනා වගේ අපි අපේ බබාට තමන්ගේ ශරීරෙට අර කුරුඳුලේ කිරි දරුවෙක් බලාගෙන ඉන්න අම්මා කෙනෙක් වගේ. මේ කය හොඳට සුවසේ තැම්පත් කරන්න ඕනේ. තැම්පත් කරාට පස්සේ හොඳට පරීක්ෂා කරලා බලන්න ඕනේ මෙයා සමබරව වාඩි වෙලා ඉන්නවද? හැම මාස් පිටුවක්ම සැහැල්ලුවේද තියෙන්නේ කියලා. කොතනක හරි දඬු වෙලා තියෙනවා නම් කොතනක හරි දැඩි වෙලා තියෙනවා නම් ඇද වෙලා තියෙනවා නම් නොබෝ වේලාවකින් එතනින් වේදනාව වෙනවා. එතකොට අපිට කායන පසනා කරන්න වෙන්නේ නැහැ. අමෝරාවෙන් හිත වේදනාන පසනාවට නැත්තම් මේ වදේට බැඳගෙන යන ගුණෙක් වගේ වේදනාවෙන් පෙළෙනවා. ඒ නිසා කය හොඳට පටල ගන්න. මේ පටල කරගත්තට පස්සේ කයේ ස්වභාවය තමයි නිකන් අර මිශ්‍රී තිබ්බ පිරමීඩේ වගේ තුන් පැත්තටම ත්‍රිකෝණාකාර වෙලා නඩත්තු වෙන්න පුළුවන්. ඉතින් අර සුනාමි ආපු වෙලාවේදී බුදු පිළිම කැඩිච්ච නැති එක ගැන নানা ආකාර මත තියෙනවා. මෙහෙම වාඩි වෙලා තියෙන මේ තුන් ලක්ෂණයකට වතුර ගහලා බලන කල්තාපත් කියනවා. උලක කරපු මෙන්න බලන්න පිරමීඩ එකට කතා කරනකොට වෙන්නේ. කොච්චරයි අවුව වැටෙන්න හරි වඩ පිරමීඩේට මොකක්වත් වෙන්නේ. ඒක සුලකට අවුවට වැසර මොකුත් වෙන්නේ නැති පැරණි කොට නැගිලා තමයි පිරමීඩ. සර්වඥාන්සේ කාය තියාගත්තේ තේම තමයි. මේ 2006 මේ දෙසැම්බර් 29 වෙනිදා සුනාමි එයි කියලා බුදුහාම ඉඳගත්ත ගමනක් නෙවෙයි. උන්වහන්සේ බැලුවා සුනාමි ආව සැලෙන්නේ නැති ඉරියව්ව මේකයි. නිසා අපිත් ඉතින් ඒ ක්‍රමයට වාඩි වෙලා පටල වෙන්න බලනවා. මේක එහාට වැට නැමුණට හිටගෙන ඉන්න පුළුවන් ඉරියව්වක්. අන්නේ විද්‍යාව වැඩගෙන ඉරියව්වේ හිත පිහිටවනකොටම අපි දැන් කය කියන එක රූප ධර්මයක් වෙනවා. ඒකේ පිහිටවන හිත නාම ධර්මයක් වෙනවා. ඉතින් මේ දෙක වෙන්කොට දැනගන්නවා කියන එක. මේ කය තැම්පත් වෙලා ඉන්නවා. ඒ බව මම දන්නවා කියනවනම් එතන රූප පෙනෙන වෙලාවක් වෙන්න බෑ වෙනුනොත් මේ වැඩේ වෙන්නේ. ශබ්ද ඇහෙන වෙලාවක් වෙන්න බෑ වුණොත් මේ කයේ හිත නැහැ. වේදනාවොත් වෙන්න බෑ ඒ නිසා අපි බලනවා කොයි වෙලාවකරි හිතේ හිතවිලි නැතුව වේදනා නැතුව ශබ්ද බාධා නැතුව ඇහැට වැහගත්තත් රූප විකාර පේන්නේ නැති වෙලාවක නම් ඔන්න අවස්ථාවක් තියෙනවා මේ හිතයි මේ ඉඳගෙන ඉන්න කයයි දෙක අතර ඒකබුතුවක් ඇති වෙනවා මේ එකමුතු ඇති වුණාට යම් ප්‍රමාණික සතියක් නැතුව යම් ප්‍රමාණික සමාධියක් නැතුව කය ඉඳගෙන ඉන්න එක එක වැඩක් ඒක දැනගන්න එක එක වැඩක් කියලා වෙන් කරගන්න අමාරුයි. මොකද අපි මේ දෙන්න එකට ගැට ගහලාමයි වැඩ අරගෙන තුන මෙතෙක් කරන්නේ. නමුත් දැන් බලන්න කියලා කියනවා තමන් අනුන්ගේ කයක් දිහා බලනවා වගේ කය සමබර කරලා වාඩි කරලා මෙයා සැපසේ ඉන්නවද කියලා හරියට අම්මා දරුවක් තොටිල්ලේ දාලා අම්මා දරුවා දිහා බලනවා වගේ තමන්ම තමන් දිහා බලනකොට මේ තමයි කායේ කායානුපස්සී විහෙරති කියලා කියන්නේ. කයේ කයානුව බලනවා. මේ කය කියලා කියන්නේ දොඹකරයක් විදිහටවත් කෑම කන දෙයක් විදිහටත් ලිංගික දෙයක් විදිහටත් කාමයේ දනවන දෙයක් විදිහටත් මේ කයි කය අනුව බලන සුබ ජීවත් වෙනවා කියලා කියන්නේ අපි කවදාහකවත් ජීවිතේ කයි කය අනුව බලන්නේ අපි බලන්නේ මේක අනුන්ට රූප ස්වභාව දක්වන දෙයක්. එහෙම නැත්නම් බර වැඩ කරනකොට මේක දොඹකරයක් වාගේ. එහෙම නැත්නම් මේක කන්න පටන් අරගත්තාම මේක අමතර මොකද්ද දෙයක් වගේ. මේ බුදු විදිහට දරගන්න. මේ වෙලාවේදී කයට නිසාත් වෙනවා කයේ කයano ගන්නකොට එතනදීම තමයි යෝගාවචර දැනගන්න පුළුවන් ඉඳගෙන ඉන්න කය එකක් ඒක දැනගන්න එක එකක්. එහෙම බලාගෙන ඉන්නකොට අර හිතවිලි වේදනා හද නැත්තම් තමයි තේරුම් පටන් අරගන්න මේ කය සවිඥානික නම් පණ තියෙනවා නම් ප්‍රාණය. දැකෙන දේ දැනෙන දේ තමයි හුම්ම හුස්ම. ඒකට ඉබේම අර සද්ද වේදනා හිතේ නැති හිතට හුස්ම වැටෙන්න පටන් අරගත්තාම මේ හුස්ම තමයි කයක් කියන බවට නැතුවම බැරි ලක්ෂණය. ඒක නිසා ඒකට කියනවා කාය සංස්කාර කියලා. හුස්ම තියෙන මතින් තමයි කයේ ඉතුරු සේරම සෙල්ලම් කැටි කැලි ටික තියෙන්නේ. අපි ඒක අඩු කරනවා කය කාය සංස්කාර වලට නාතපය හොල්ලන්නේ නැහැ. බෙල්ල හරවන්න යන්නේ නැහැ. ඒවා සේර මෙහෙම නිකන් තැම්පත් වෙන්න ඇරලා හුස්ම මත වෙන පටන් අරගත්තාම ඒ හුස්ම කය නියෝජනය කරනවා. එතකොට ඒ හුස්ම වැඩ කරන හැටි දැනගන්න හිත එකක් හුස්ම වෙන එකක්. එතකොට පුළුවන් අර කය කියන එක උඩුකය තමයි මේ හුස්ම වැටෙන්නේ කියලා තමන්න පුළුවන් යටිකය අමතක කරලා දාලා උඩුකයට හිත ගත්තාම ඔන්න හුස්ම පේන්න පටන් ගන්නවා. ඉතින් එතෙන්දෙත් කියනවා මේ නාම රූප පරිච්ඡේඥාන මට්ටමින්දම කියන කවදාකවත් හුස්ම හසුරවන්න යන්න එපා ස්වභාවයෙන් යන හුස්ම අනුන්ගේ දෙයක් වගේ බලන්න. අර බබා හොඳට ඉඳාගත්තට පස්සේ අම්මා ඒ දරුවා හුස්ම ගන්න තියා බලන්න හිටියොත් හරිම සාන්තිදායකයි. කොහොමත්ම ස්වභාවික ක්‍රමයට හුස්ම ටික වැටෙනවා ඒ බබෙක් නිදාගෙන ඉන්න දර්ශනේ හරියම සාන්තයි. ඒ වගේ තමයි තමන්ගේ ශරීරයේ ස්වභාවයෙන් හුස්ම ටික වැඩෙන් කරලා බලන්න ඉන්න පුළුවන් නම් මහා පුදුමාකාර මේ මෛත්‍රියක්, මිත්‍රත්වයක්, යහාදකම වැටෙන්න පටන් ගන්නවා. ඒ වගේම සතියකුත් තියෙනවා. සද්ධාහනව නෙවෙයි, හිතිලි බලනව නෙවෙයි, වේදනාව විචිනව නෙවෙයි, වේසක නෙවෙයි, හුස්ම දිහා බලයි. මේ බලනකොට අපි හිතමු තවත් මේ හිත උද්‍යෝගිමත් වෙලා මතේ වැඩිලා විපස්සනාට යන්න තවත් උනන්දු නම් කියන්න පුළුවන් මේ මුළු කයේම පැතිරලා තියෙන හුස්ම ටික වැඩියෙන්ම වැදෙන්නේ කොහෙද කියලා. හොඳට බලන්න හිටියොත් අපිට සමහර දක්ෂයි නම් අපිට හුස්ම නියෝජනය කරන තැනකට හිත යොදන්න පුළුවන්. නාස්කාග්‍රේ උඩුතොලේ එහෙම නැත්නම් උදරයේ පිම්බි හැකිලිම වශයෙන් දැකගත්තොත් අරක තවත් සමීප වෙලා බලන්න පුළුවන්. මේක නිදර්ශනයක් වශයෙන් කියනවනම් දැන් නුවර පෙරහැර තියෙන කාලේ පෙරහැර වීදි සංචාරය කරනවා. වීදි සංචාරය කරනකොට පෙරහැර බලන කෙනත් පෙරහැරත් එක්ක සංචාරය කරන්න ගත්තොත් එයාට පෙරහැර බලන්න හම්බෙන්නේ. එයාට කරන්න තියෙන්නේ හන්දියකට වාඩි වෙලා පෙරහැර ඉන්න කලින් පෙරහැර මුල මැදාග බලන එකයි. එතකොට යාර කියන්නේ පෙරහැර දැකයි කියලා. යම් විදියකට පෙරහැරත් එක්ක ඇවිදින්න ගියාට සාදාක් පෙරහැර බලන්න. ඉතින් පෙරහැරේ නතර නැත්නම් පෙරහැර බලන්න බෑ. ඒකම නටනට යන්නේ එකයි කියන්නේ. නිසා ආනාපාන භාවනා කරනකොට හිත එක තැනක තැම්පත් කරුවොත් තමයි මේ නතර නාඩගම මුලමඳාක ලකින්න පුළුවන්. ඒක නිසා බොහෝ විට සර්වඥාන්සේ මේ එක තැනක හිත තැම්පත් කිරීමත් මේ කායන පසනාවට උපදේශයක් විපස්සනා අනුග්‍රහයක් විදිහට සඳහන් කරලා තියෙනවා. හිත එක තැනක තියලා හුස්ම ටිකට නතරලා එතකොට අපි නාසිකාග්‍රය තෝරගත්තා. මේ නාසිකාග්‍රය හිත තැම්පත් කරනවා. ඒකට අපි කියනවා නාම ධර්මී කියලා. ඒ හුස්ම එක තැම්පත් කරාට පස්සේ ඉහළ පාලන හුස්ම ටිකට අපි කියනවා රූප ධර්ම කියලා. එතකොට මේ නාම රූප පරිච්ඡේද ඥානය කියන එක විස්තර වෙන්නේ කොහොමද? ඇතුල් වෙන හුස්ම පිට වෙන එක නෙවෙයි ඇතුල් වෙන එකමයි කියලා තේරෙනවා නම් පිට වෙන හුස්ම මේක ඇතුල් වෙන එක නෙවෙයි පිට වෙන එකමයි කියලා තේරෙනවා නම් ඒ වෙලාවේදී මේ හුස්ම කියන එක එකක් ඒක දැනගන්න එක එකක් එතකොට මේ ආස්වාස අධ්‍යක්ීම කියලා කියන්නේ දෙකක සම්මුතියක් බවත් ඒක ඝන ඒකකයක් මෙතන නැති බවත් සෑම තැනකම යුගල යුගල වශයෙන් තියෙන බවත් තේරුම් ගන්න මේකේ පොඩි අවස්ථාවක් දෙනවා. මේක කියනවනම් සාරිපුත්‍ර සාංශය සඳහන් කරන්නේ වටකොටු මිටි දෙකක් එකිනෙකට හේතු කරලා තිබ්බහම ඒක එකකට එකක් හේතු වෙච්ච නිසා දෙකම පෙරලෙනට නැගිටලා ඉන්නේ. එකක් ඇද්දොත් අනිවාර්යයි. ඒක ඇද්දොත් මේක වැඩෙනවා. අන්න වගේ මේ නාම රූප දෙක හේතු වෙලයි තියෙන්නේ. රූප ධර්මයක් ඇවිල්ලා වායෝ දහතු ඇවිල්ලා හැපුණේ නැත්නම් දැනෙන්න දෙයක් නැහැ. එතකොට නාම ධර්මයක් පහළ වෙන්න බෑ. නිසා රූප ධර්මයක අවශ්‍යයි. නමුත් ඒ රූප ධර්මයේ වැදුනට හිත තියෙන වේදනාවක නම් ආනාපාන වැටෙන්නේ නැහැ. ඒ මොකද හිත විඥානේ එතන නෙවෙයි. එතකොටත් ආසත් ප්‍රසවාස නෙවෙයි හිත තියෙන්නේ. ඒ නිසා හිත වෙන දේවල් වලට යන්නේ නැතුව, හැට යන්නේ නැතුව, කනට යන්නේ නැතුව, නාසයට යන්නේ නැතුව, දිවට යන්නේ නැතුව, හිතට හිතිවිලි නගන්නේ නැතුව ආනාපානියෙම තියලා ගත්තාම ඉස්සල්ලාම පිටිසිතුව යාන්තමල තියෙනවා මේ වැඩපිළිවෙලේ දෙකක හැප්පිලක් තියෙනවා. උපමාවක් විදිහට කියනවා අප්පුඩියක් ගන්න අත් දෙකක් තියෙනවා. තනියතේ අප්පුඩිය කියන එක ලෝකේ ප්‍රේලිකාවක්. කවදාකවත් තනියතේ අප්පුඩියක් කියලා එකක් නැහැ. මෙන්න මේ දෙකක වැඩ කටයුත්තක් කියලා තේරුම් ගැනීම පමණයි සාරාංශ වශයෙන් කියනවනම් මේ නාම රූප පරිච්ඡේද ඥානෙ කියන්නේ. නමුත් ඒකේ මූල ධර්ම වශයෙන් සුත්තමේ වශයෙන් මේ නැහුවට ඒකේ හිත පවත්වාගෙන යනවා කියන කොච්චර අමාරුද කියන එක බණහන අයට වැඩි භාවනා කරන අය දන්නවා. ඒ තිබ්බට හිතින්නේ නැහැ. දුරාසේ කුඩ අලුපුල් ගෙඩියක් තියන්න හදනවා වගේ අත හිත තියෙනකොට පෙරලනවා. තියෙනකොට පෙරලනවා. ඒක ඉස්තල්ලාම දැනගන්නේ භාවනා කරපු දවසේ තමයි අපි හිතන්නේ නම් අපේ හිත බොහොම කීකරුයි අපි තෝරන තාට අපි හිතිත කියන තාට අපි ඉන්නවා අපි කියන තාට හිත ඉන්නවා කියන්නේ ඉන්නේ. මොකද මෙයා කොච්චර කීකරු නැති කෙනෙක්ද ඡන්දපරසුද කීවානාහන කෙනෙක්ද කියලා තේරෙන්නේ අන්නවර්ගේ පුංචි අරමුණක් දීපු ගමන් කොච්චර ළඟටවත් කියලා තේරෙනවා. නමුත් ඒක මන්දෝත්සාහය වෙන්න දෙයක් නැහැ. උත්සාහ කරනකොට කරනකොට කරනකොට ටිකෙන් ටික ටිකෙන් ටික අර හුස්ම රැල්ලක් එක්ක හිච්චි මේ හුස්ම රැල්ලක් එකක් දෙකක් තුනක් හතරක් එක්ක ඒ භාවනා කරන හිත පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ උත්සාහ කරපු පමණින් තමයි. ස්වභාවයෙන් හිත ඒක හිතින්නේ. ස්වභාවයෙන් හිත කැමති රූප බලන්න. ස්වභාවයෙන් හිත කැමති ඒක නැත්තම් සද්දාහන්න. ස්වභාවයෙන් හිත කැමති දෙකම නැත්තම් ගඳ බලන්න නැත්තම් රස බලන්න. ඒක නිසා බැරිම කමට තමයි මෙයා මේ කායනපසනාවේ හිටින්නේ. නමුත් ඒක තමයි ගොරෝසු දෙය. මෙන්න මේ විදිහට කායනපසනාව කරගෙන කරගෙන යනකොට ඇතුල් වෙන හුස්ම පිට වෙන හුස්ම ආදී වශයෙන් මේක දිහා බලාගෙන ඉන්නකොට අපි ඊයේ ඉගෙන ගත්තා හුස්ම රැල්ල විතරක්ම වැටහෙනවා නම් අපට එහාට මෙහාට හුස්ම රැල්ල විතරක් හරස්කෙතින් කොටයක් කපනකොට කියත දිහා බලාගෙන ඉන්න වගේ ඉරණ ක්‍රියාවලිය සම්පූර්ණව කියතේ වැඩ කටේ යුතු හා සමානයි කියලා එක බලාගෙන කියොත් අපි කියන එක ඒක සමතාර සමතාරමුණක් වෙනවා කියන්නේ. විපස්සනා සම්මාදීච්ඡේ යනකොට විපස්සනා අනුග්‍රහිතේ යනකොට ඒ උලන් දැල්ල ඇවිල්ලා වදින තැන උලන් දැල්ල වගේම සමාන බර වටිනාකමක් තියෙනවා. ඊට පස්සේ උලන් දැල්ල වැඩිම නිසා මේ ඒක පිළිගන්න නාසිකාග්‍රය හෝ උඩුතොල දැනෙන මේ සංනිවේදනයේ අද්දකීම අත්විඳීමත් ඒ හා සමාන වටිනාකමක් තියෙනවා. ඒ නිසා යෝගාවචරය හුස්ම රැල්ලේ හුලඟ වැටෙනවා නම් හොඳයි. එතන හැපෙන තැන වැටෙනවා නම් ඒත් හොඳයි. එහෙම නැත්නම් හැපීම නිසා ඇති වෙන උණුසුම සිසිලස කම්පන චංචල ගති වැටෙනවා ඒත් හොඳයි කියලා මේක දිහා තේරුම් කරන්නේ නැතුව බේරුම් කරන්නේ නැතුව බලහින්න ගතියද කියනවා විපස්සනා කරනවා.